තණ්හාය විප්‍රමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ වයන්ති සදා බුද්ධ සම්පන්න පින්වත්නි අද දවසේ තම දෙනාම පෙළගැහිලා ඉන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන උතුම් ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න කුමක් කරන්න ඕනද කියන පිළිවෙත විමසලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවාය කියන අදිස්ථානයෙන් නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියලා කියන්නේ ශාස්ත්‍රීය කරුණු එකතු කර ගැනීම විතරක් කරමුණු කරගත් ධර්ම දේශනා මාලාවක් නෙවෙයි. තමන්ගේ ජීවිතයට කොයි විදිහටද ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයේ ඉහළ තලයකට නංවා ගන්න කියන එක සාකච්ඡා කරන ධර්මය ප්‍රායෝගිකව භාවිතා කරන කිරීම සඳහා උපදෙස් ලබා දෙන ධර්ම දේශනා මාලාවක්. ඊ දවසේ අපි සාකච්ඡා කරා පංච උපාදානස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන ආදී වශයෙන් තියෙන මේ පංච උපාදානස්කන්ධය මම කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ ලෝකයේ කිසිම දෙයක් මම කියලා ගන්න කිසිම දෙයක් නැති බව අපි ඊයේ දවසේ ධර්ම දේශනාවේදී සාකච්ඡා කළා. තමන්ගේ ජීවිතය කොටස් තුනකට බෙදුවා. තමන්ගේ ලෝකය, තමන්ට ගොඩනැගිලා තියෙන ලෝකය, එක එක්කෙනා එක එක්කෙනා මානසිකාර කරගෙන ඉන්න තමන්ගේ ලෝකය, ලෝකයේ තියෙන ලොකුම දේ වගේ දැනිලා හැම කෙනෙක්ම අපි කෙටියෙන් මතක් කරොත් නැවත වතාවක් දැන් මම ඊයේ මතක් කරේ එක විනාඩි 5ක් මම මේ ධර්ම දේශනාව නවත්තනවා. නවත්තලා කියනවා කාටවත් කතා කරන්න බෑ ඔහොමම පොඩ්ඩක් ඉන්න කියලා විනාඩි 5ක් නවත්තනවා. මොකද වෙන්නේ? හැමෝම යම් කිසි කල්පනාවකට වැටෙනවා. මොකක්ද මේ කල්පනාව? තමන්ගේ ලෝකයේ සැරිසරන ඒ ටිකට නේද? එක එක්කෙනා එක එක්කෙනා අරමුණු කරන්නේ එක එක දේවල්. දැන් මම අම්මා කිව්වොත් එක එක්කෙනා තමන්ගේ අම්මාව. මම තාත්තා කිව්වොත් එක එක්කෙනා තමන්ගේ තාත්තාව. ඒ වගේ එක එක වෙනට එක එක වෙනට ආවේනික සැරිසරන Tamanට ගොඩ නැගිච්ච ලෝකයක් තියෙනවා. අන්න ඒ ලෝකේ අරගෙන අපි කොටස් තුනකට බෙදුවා. ඒ තමයි එකක් මම, අනිත් එක මගේ, අනිත් කොටස මගේ නොවන. සැරිසරන ලෝකය අපි හැම වෙලෙම කල්පනා කරන, ඊර්ෂියා කරන, ක්‍රෝධ ඇති කරගන්න, වෛර ඇති කරගන්න, ගහමරා ගන්න ඔන්න ඔය ලෝකෙ හින්දා. ඒ ලෝකේ හැදුනේ කොහොමද කියලා කතා කරා. ඒ ලෝකේ හැදුනේ කොහොමද? ඇහෙන් දැක්ක දේවල් වලින්, කනින් ඇහිච්ච දේවල් වලින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් අරමුණු වෙච්ච මීට කලින් අරමුණු වෙලා තියෙන දේවල් වලින් තමයි මේ ලෝකය හැදුනේ. එතකොට හැමෝම මේ හැදිච්ච ලෝකේ ඉතින් අර හරියට නිකන් ඔලුවට තියන් ඉන්නවා වගේ. අස්සන් ඉන්නවා වගේ. ඒක තුල තමයි කරකෙන්නේ හැමදේම. ඉතින් කල්පනාව. කල්පියම කල්පනාව නේද? මොනවාද ගත කරලා ඉතින් කල්පනා කරනවා එක්කෙනෙක් තමන්ගේ දුව ගැන කල්පනා කරනවා තව එක්කෙනෙක් පුතා ගැන කල්පනා කරනවා තව එක්කෙනෙක් සහෝදරයෝ ගැන කල්පනා කරනවා තව එක්කෙනෙක් ඉඩම් ගැන කල්පනා කරනවා තව එක්කෙනෙක් දේවල් ගැන කල්පනා කරන ඉතින් මොනවා හරි කල්පනා කර කර ඉන්නවා. නේද? පුංචි ලෝකයක්. ඊට පස්සේ අපි කතා වුණා ලෝකයේ දැකිය හැකි දේවල් වලින් අපි දැකලා තියෙන්නේ කොච්චරද කියලා. දකින්න තියෙන දේවල් ගත්තොත් තව ඉස්සරහට. දැන්ට දැකලා තියෙන්නේ කොච්චරද? ගොඩක්ද පොඩ්ඩක්ද? බොහෝම පොඩ්ඩයි. දැක දේවල් වලින් මගේ ලෝකයට එකතු වෙලා තියෙන්නේ ඔච්චරද දැන් අපි තුමු නුවර ඉඳන් කොළඹ දක්වා එනවා කියලා කෙනෙක් එනකොට ඒ එන අතරමඟ ගොඩේ දේවල් දකින්න නමුත් අපේ ලෝකයට එකතු වෙලා තියෙන්නේ චුට්ටම චුට්ටයි නේද? ඒතකොට ලෝකයේ දැකිය හැකි දේවල් වලින් දැකලා තියෙන්නේ පොඩ්ඩම් පොඩ්ඩයි. දැක දේවල් වලින් අපේ ලෝකයට එකතු වෙලා තියෙන්නේ ඊට වැඩිය පොඩ්ඩයි. එහෙනම් මගේ ලෝකය කියලා මං කරක් කරගෙන ඉන්න ලෝකය ලොකු එකක්ද පොඩි එකක්ද? ගොඩක්ම පොඩි එකක්ද නැද්ද? ඔව්. ඒකට ඊයේ අපි කතා කරේ කූඹි ලෝකය කියලා. හරි. ඉතින් ඔන්න වගේ පුංචි දේවල් වගේ අපි හිර වෙලා හැම වෙලේම කල්පනා කර කර ඉන්නවා. හැම වෙලේම බැලීමේ ආසාවෙන් ඉන්නවා. ඇසීමේ ආසාවෙන් ඉන්නවා. විඳීමේ ආසාවෙන් ඉන්නවා. ඒ වගේ පුංචිම පුංචි ලෝකයක් තමයි අපේ පරාසය. මම ඔකට කිව්වේ මොකක්ද ඊයේ දවසේත් ලෝකේ දැකිය හැකි, ඇසිය හැකි, විඳිය හැකි දේවල් මහා මේරු පර්වතේ තරම් ලොකුයි නම් තමන්ගේ ලෝකේ එතන පල්ලෙහා තියෙන පුංචි දූවිලි කටයක් වගේ. එහෙම කිව්ව පිළිගන්නවා. හැබැයි මහා මේරු පර්වතයක් ළඟ තියෙන දූවිලි කටයක් වගේ ලෝකයක් තියෙන අපිට ඒ තමන්ගේ ලෝකේ හැබැයි මහා මේරු පර්වතයකටත් වැඩිය බරයි නේද ලොකුයි ලොකුවට තමයි දැනෙන්නේ මේ පුංචි දේවල් වගේක් ලොකුවට අපි අරගෙන වැරදිලා අරගෙන ඒවත් එක්ක මොකද කරන්නේ රාණ්ඩු වල්නවා නේද ඊර්ෂ්‍යා වෛර ක්‍රෝධ මාන ආදරය මගේ දේවල් මේවා මේවා මේවා කිය කිය හැමෝම ඉතින් ඕවට සාධාරණ ඉෂ්ට කරගන්න මැරිලා යනකොට දාලා යන්න තියෙන මේ ලෝකයට සාධාරණ ඉෂ්ට කරගන්න මැරෙන්නම හදනවා. සමහරව මැරෙනවා නේද? මේ ලෝකෙට සාධාරණ ඉෂ්ට කරන්න බැරි වුණා කියලා මැරෙනවා ඇත්තටම. ඉතින් මේ වගේ පටලගත්තු ජීවිතයක් අපිට තියෙනවා. නිකන් නෙමෙයි හොඳට පටලගත්තු ජීවිතයක් තියෙනවා. මේකද මේ මෙන්න මේ පැටලිලි ටික ලියා ගන්න තමයි මොන පැත්තකින්වත් ගැලවෙන්න බැරි. මේ පැටලිලි ටික ලියා ගන්න තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය වෙන්නේ. පංච උපාදානස්කන්ධය වැරදි විදිහට දැනෙනවා. අපි සාකච්ඡා කරා දැන් රූපය කියන එක ගත්තොත් එහෙම නැත්නම් මේ ලෝකේ තියෙන දේවල් වලට අපි යමකට අපි මම කියනවා නම් ඒවට අපිට මගේ කියන්න පුළුවන් කමක් නැත්තේ. අපි කොටස් තුනකට බෙදද්දී ඔන්න බලන්න මේ ලෝකේ දේවල් අපි කොටස් තුනකට බෙදා ගන්න පුළුවන්. මම මගේ සහ මගේ නොවන කියලා. ඒකට යමකට මම කියනවා නම් ඒක මගේ වෙන්නේ නැති බව හොඳටම පැහැදිලියි. නේද? අපි මොකක් හරි එකට මම කියනවා මේ මම මේ මට අයිති දේවල් වලට තමයි මගේ දේවල් කියලා කියන්නේ. මම මට අයිති දේවල් වලට අපි කියන මගේ දේවල් කියලා. එහෙනම් යමකට මම කියනවා නම් ඒක මගේ වෙන්නේ නැහැ. එතකොට අපි යමකට මගේ කියනවා නම් ඒක මම වෙන්නේ නැහැ. යමකට මගේ කියනවා නම් ඒක මම වෙන්නේ නැහැ. ඉතින් අපි ඔක්කොම විමසමස බැලුවා පෘථිවියේ ඉඳලා මේ රටට කියන්නේ මගේ කියලා, ගමට කියන්නේ මගේ කියලා. එතකොට ගෙදර ඉන්න අයට ඔක්කොම ගෙදර දේවල් වලට ගමේ දේවල් වලට කියන්නේ මගේ කියලා නේද? ලෝකෙට කියන්නේ මගේ කියලා, රටට කියන්නේ මගේ කියලා, ගෙදර දේවල් වලට කියන්නේ මගේ කියලා ඒවා එකක්වත් මම එතකොට නෑ. ගමේ තියෙන ගෙදර එතකොට බඩු මුට්ටු මේවා ඔක්කොම වැටෙන්නේ මගේ කියන තැනට. එකක්වත් මම වෙනවද? නෑ. ඊළඟට අපි සාකච්ඡා කළා මේ ශරීරය ගත්තාම මේ ශරීරයටත් කියන්නේ මගේ ශරීරය කියලා. වේදනාව වලටත් කියන්නේ මගේ වේදනාව කියලා. සංඥාවලටත් කියන්නේ මගේ දැනීම, මගේ මතකය කියලා සංඥාවලටත් කියන්නේ මගේ මගේ කියලා. එතකොට ආදරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ආදී සංස්කාරයන්ට ඒවට කියන්නේ මගේ කියලා. මගේ ආදරය, මගේ ඊර්ෂ්‍යාව කියලා. දැන් අපි ආය සාකච්ඡා කරමු ඒවා. ඊළඟට මේ දැනීමේ ස්වභාවය චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ ආදී විඤ්ඤාණයන්ට කියන්නේ මගේ ඇහි පෙනීමේ දැනීම, මගේ කනේ ඇසීමේ දැනීම කියලා. ඒතර ලෝකේ මම කියලා කියන්නේ කොයි කෑල්ලකද කියලා හෙව්වොත් එහෙම එකක් හොයාගන්න නැහැ. නැති බව අපි ඊයේ ධර්ම දේශනාවේදී සාකච්ඡා කරා. මම කියලා කියන්නේ කොයි කැලලකද කියලා නිකන් දැන් විමසන්න. කෙස් ලොම් නියද සම්මාස්නහර ඇට ඇට මිදුළු ඔකෝම මගේ. මගේ කෙස්, මගේ මගේ මගේ හිස, මගේ කොණ්ඩේ, මගේ නාසය, මගේ දිව, මගේ ශරීරය ඔක්කොම මගේ. නේද? එහෙමනේ අපි කතා කරන්නේ. අම්මා තාත්තා සහෝදර සහෝදරිය ආදී ඔක්කොම මගේ. මගේ අම්මා මගේ තාත්තා. ගෙවල් දොරවල් ආදී ඔක්කොමත් මගේ. මේ මගේ රට, මගේ ගම, මගේ ලෝකය, මගේ ශරීරය. ඊළඟ වේදනාව මගේ වේදනාව. මගේ නේද අපි තුවාලයක් හදනවා. කවුරු හරි කිව්වොත් එහෙනම් මොකද ඔක ඔච්චර ගණන් ගන්න ඕනේ නැහැ කිව්වොත් මගේ වේදනාව දන්නේ මම. එහෙමයි කියන්නේ. ඒතර සංඥා කියන්නේ අපි දන්න දේවල්, අපි හඳුනා ගන්න දේවල් දැන් අපි භාෂාව ගත්තොත් එහෙම ඒ යම් භාෂාවක් කෙනෙක් දන්නවනම් දැන් මම ඉංග්‍රීසි භාෂාවෙන් බණ කිව්වනම් ඔන්න එයා ඉංග්‍රීසි භාෂාව හඳුනා ගන්න ගන්නවා. එතකොට ඒ හඳුනා ගැනීම ටිකට කියනවා සංඥා කියලා. එතකොට ඒ ඒ සංඥා වලට ඒ කෙනා කතා කරනවා මගේ උපාධිය, මගේ භාෂා දැනුම කියලා මගේ මතකය කියලා කතා කරනවා. එතකොට ඒව වැටෙන්නේ මගේ කොටට. ඊළඟට සංකාර වලට වැටෙන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය, ආදරය වගේ දේවල්. එතකොට ඒවත් කියන්නේ මගේ ආදරය, මගේ මගේ ඊර්ෂ්‍යාව, මගේ තරහ කියලා නම් ඒවත් වැටෙන්නේ මගේ කොටට. විඥානයත් වැටෙන්නේ මගේ ඇසේ පෙනීමේ දැනීම, මගේ කනේ ඇසීමේ දැනීම මගේ වලට. ඒතර මම කියලා වැටෙන තැනකට එකක් හොයාගන්න නැහැ. හරිද? එතකොට ඒක මනසේ ඇති වෙන සංකල්පයක් වැරදි හැඟීමක් විතරයි. එතකොට ඒක අපි හුඟක්ම ගැඹුරින් සාකච්ඡා කරා. අද අපේ අරමුණ දැන් කොච්චර දේවල් තියෙනවද මගේ කියලා. මගේ දේවල් කොච්චර තියෙනවද දන්නේ නැහැ. නේද? අපි දැන් ගොඩාක් තණ්හාවෙන් අධික තණ්හාවකින් කටයුතු කරන්නේ බොහෝ මගේ දේවල් හින්දා. රණ්ඩු සරුවල් අල්ලන්නේ වගේ දේවල් හින්දා. එතකොට මෙන්න මේ මගේ දේවල් වල මගේ කියලා ගන්න පුළුවන් ස්වභාවයක් තියෙනවද කියලා අපි පොඩ්ඩක් මේ ශරීරය අරගෙන ඉවසලා බලමු. හරි. එතකොට අපිට දැන් මම කියලා කෙනෙක් මම කියලා ගන්න දෙයක් නැහැ කියන එක සාකච්ඡා කරා ඊයේ දවසේ අද අපි බලමු මේක කොහොමද කියලා ඊට පස්සේ අපිට පුළුවන් මේකේ තියෙන වටිනාකම මොකද්ද කියලා තේරුම් ගන්න ඊට පස්සේ පුළුවන්කමක් තියෙනවා. දැන් බලන්න අපි මේකට මේක තේරුම් ගන්න පුංචි උදාහරණයක් කතා කරන්න ඕනේ ඉස්සෙල්ලා. කුලී නිවසක ඉන්න කෙනෙකුට කුලී නිවසක ඉන්න කෙනෙකුට ඒ නිවස මගේ නිවස කියලා අදහසක් එහෙම එනවා. ඇයි ඒ නැත්තේ? ඒක මගේ නෙවෙයිනේ. ආ දැන් කියන්නේ මාත් අහන්නේ ඇයි මගේ නෙවෙන්නේ කියලා. මම කියනවා ඒක මගේ නෙවෙයි හින්දා කුලී නිවස කියන්නේ. එතකොට මම අහපා තියෙනවා ඒක මගේ නෙවෙන්නේ කියලා. ඒ තරම්ම අපිට ඒක ප්‍රකටයි. ඇයි ඒක මගේ නෙවෙන්නේ? මේ බලන්න. ඒක හදන්න පුළුවන්ද? බෑ. හදන්න පුළුවන්ද? බෑ. පාට ගන්න පුළුවන්ද? බෑ. ලොකු කරන්න, පොඩි කරන්න, පාට ගන්න වෙන කෙනෙකුට පවර්ලා දෙන්න මොකක්වත් බෑ. යන්න කිව්වොත් අය කොච්චර උත්සාහ කරත් යන්න වෙනවා. නේද? යන්න කිව්වොත් යන්න වෙනවා. එතකොට භාගිකින් යන්න කිව්වොත් ඒත් යන්න වෙනවා. ඒ වගේ ස්වභාවයක් තියෙන හින්දා කුලී නිවසට පරම අයිති නැහැ. පරම අයිති තියෙනවා නම් මොකද? කඩන්න පුළුවන් හදන්න පුළුවන් වෙන කෙනෙකුට දෙන්න පුළුවන් පාට ගන්න පුළුවන් ඕනෑ එකක් කරන්න පුළුවන් පරමයිතිය තියෙනවා පරමයිතිය නැති හින්දා කුඩු නිවසට අපිට මගේ කියන අදහසක් එන්නේ නැහැ තම තමන්ගේ ශරීර ගැන පොඩ්ඩක් හිතන්න. ඊට කලින් මම මෙහෙම කියන්නම්. කුලීනවසේ ඉන්න කෙනෙකුට අපි ගිහිල්ලා කිව්වොත් එහෙම ඔයාගේ කුස්සිය පොඩි වැඩි නේ කියලා එයා මොනවද කියන්නේ? ඉතින් මොනව කරන්නද නේද? මොනව කරන්නද? මගේ නෙවෙයිනේ, මගේ නෙවෙයිනේ මොනව කරන්නද? එහෙනම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මේ හම්බෙච්ච එකේ ඉඳ වෙලා තියෙන්නේ කියලා කියනවා. ගේ ගාලා තියෙන පාට හොඳ නැහැ කිව්වොත් ඒත් කියනවා කරන්න දෙයක් නැහැ. ඉතින් මගේ නෙවෙයිනේ, මගේ නම වෙන පාටක් ගා ගන්නවා. එහෙම නේද? එහෙනම් මොකුත් කරන්න බැරුව ඉන්නේ නේද? හැම වෙලේම මගේ නොවන දෙයක් නම් මට අයිති නැති දෙයක් නම් කරන්න දෙයක් කරන්න දෙයක් නැහැ ඔය ඉන්න වෙනවා. කරන්න දෙයක් නැහැ අනේ ඉතින් මොනවා කරන්නද මොනවා කරන්නද කියලා කියවෙනවා නම් ඒකේ තේරුම ඒක මගේ වෙන්නේ නැහැ කියන එක නේද? හොඳයි. මේ හම්බෙලා තියෙන මූණ දැක්කද කන්නඩිය? ඔව්. හොඳයි කියලාද හිතුනේ හොඳ නැහැ කියලාද හිතුනේ? හොඳ මදි කියලාද හිතුනේ නැත්නම් හොඳයි කියලාද හිතුනේ? හොඳ මදි. මේක හරියන්නේ නැහැ. මේක පාරේ අරන් යන්න නිකන් බෑ වගේ. නේද? එතකොට හොඳ මදි මූණ තියාගෙන ඉන්නේ ඇයි? මොනවා කරන්නද? මේ මොනවා කරන්නද කියලා. එහෙනම් මූණ මගේද? නේද? අන්න සංකල්ප වෙනස් වෙන්න ඕනේ කියන්නේ ඒක. මූණ මගේද? සමහර අය අපිට කියනවා උස වැඩි නේ කියනවා. මොනව කරන්නද? මිටි වැඩි නේ කියනවා. මහත වැඩි නේ කියනවා. මොනව කරන්නද? නේද? කරන්න දෙයක්. කළු වැඩි නේ කියනවා. සුදු වැඩි නේ කියනවා. නේද? කරන්න දෙයක් නැහැ. එහෙනම් මගේද මේ ශරීරය? සීනි වැඩි කියනවා. ප්‍රෙෂර් වැඩි කියනවා. ඈ මොනවා කරන්නද? එහෙනම් මේක කුලීනියස් වගේද නැද්ද? එහෙනම් මේ ශරීරය මගේ කියලා ගන්න ඒ වුණාට අපිට හිතෙන්නේ මගේ කියලා. මගේ නැති දෙයක් මගේ කියලා හිතුණා කියලා මගේ වෙනවද? මගේ නොවන දෙයක් මගේ කියලා හිතුවා කියලා මගේ වෙනවද? ආන් හරිද? එහෙනම් මේක අල්ලගෙන වැඩක් නැහැ. මගේ නොවන දෙයක් මේක. තේරෙනවද? නේද? අපි මේක හිතුවාට මගේ කියලා මේකේ කොණ්ඩ වැවෙන්නේ මට ඕන විදිහට නෙවෙයි. දාඩිය දාන්නේ මට ඕන විදිහට නෙවෙයි. උස යන්නේ මට ඕන විදිහට නෙවෙයි. මහත් වෙන්නේ මට ඕන විදිහට නෙවෙයි. සුදු වෙන්නේ මට ඕන විදිහට නෙවෙයි. කළු වෙන්නේ මට ඕන විදිහට නෙවෙයි. මට ඕන විදිහට නෙවෙයි තියෙන්නේ. තවත් අපි මේකට මගේ කියනවා. නේද? දැන් ඕන් ඉන්න ගමන් ඕන එක්කෙනෙක් දෙන්න දඟලනවා. දැන් මාත් දඟලනවා දැන් මම මෙහාට මෙහාට. මොකද? ඉන්න දෙන්නේ නැහැ. නේද? ඉන්න දෙන්නේ නැහැ. මොකද කරන්නේ? රිදවනවා. ඔළුව කපන්න ගියොත් කපන්න ඕනේ. අලියන්න ගියොත් අලියන්න ඕනේ. නේද? නවත්තන්න බෑ. පුදුම වදයක් දෙන්න. එහෙම වදයක් දෙන මට අයිතියක් නැතුවම සිද්ධ වෙන මේ සිද්ධිමාලාවක් මෙතන තියෙනවා. එහෙනම් මේ ශරීරය මගේ කියලා ගන්න බෑ. අපි අනාත්ම සංඥාව කතා කරද්දි මේක ඊට වැඩිය ගොඩක් ගැඹුරින් කතා කරනවා. හරි. දැන් අපිට එක දෙයක් තේරෙන්න ඕන මට වැරදීමක් තියෙනවා. මම මේ ශරීරයට කියන්නේ මට දැනෙන්නේ මට හැඟෙන්නේ මොන ශරීරය කියලාද? මගේ ශරීරය කියලා. මේ හා ඒක නම් තව ටිකක් අසාධාරණයි කියන්නකෝ. මේකට විතරද මේ ශරීරයට විතරද මගේ කියන්නේ? මේකත් මගේ නොවන කල්හි අපි මොකද කරන්නේ? තවත් ශරීර වර්ගයක් අනුන්ගේම ශරීර වර්ගයක් අරන් කියනවා මගේම කියලා. නේද? පිසුද නැද්ද? නිකම් පිසුද හොඳටම පිසුද? නේද? හොඳටම හොඳටම පිස්සු ගතිය. වෙනත් ශරීරයකට මගේම පුතා මගේම දුව කියන්නේ කොහෙද මේකවත් මගේ කරගන්න බැරි කොට. එතකොට අන්න බලන්න අයිති නැති දේවල් අල්ලගෙන අපි මැරෙන්න හදන හැ. අයිති කරගන්න බැරි දේවල් කොච්චර කිව්වත් මගේ මගේ මගේ කියලා අයිති වෙන්නේ නැහැ. අයිති වෙන්නේ නැහැ. පිළිගන්නවද? පිළිගන්න වෙනවද නැද්ද? ඔව්. අයිති නැති දේවල් බොරුවට මගේ මගේ කියලා අන්තිමට අයිතිය නැහැ කියලා තේරෙන දවසට මොකද වෙන්නේ? ලොකු දුකකටපත් වෙන එක තමයි අර මලමිනී ළඟට වෙලා ඉතින් මැරෙන්න හදන්නේ. යන්න එපෝ මාත් වෙනු වලට පයින්නෝ කියලා නේද? හ්ම් අර අනුන්ගේ කියලා හොඳට තේරෙනවා. කලින්ම මේක තේරුම් අරන් හිටියා නම් ඒවට බැඳෙන්නේ බැඳුන් නැත්තම් තණ්හාව නැහැ. තණ්හාව නැත්තම් ශෝකපද්දය එහෙනම් මෙන්න මේ වැරදීම තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ශරීරයට මගේ කියන්න බෑ. හොඳයි. ශරීරය ආශ්‍රය කරගෙන තියෙන නම් අනිත් දේවල් මගේද දන්නේ නේද? මේ ශරීරය මගේ කියලා ගන්න බැයි නම් බාහිර තියෙන රූප ආදී කිසි දෙයක් නේද ඇඳ ඇඳ පුතු මේස ආදී උනත් ඒවා ඔක්කොම දිරලා යනවා ඒවා ඔක්කොම නැති වෙලා යනවා විනාශ වෙලා යනවා අනිත් අයගේ ශරීරත් එහෙමයි ඒවා එකක්වත් මට ඕන හැටි තියාගන්න බෑ ඒවා නම් ඒවා මගේ කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ දැන් එහෙනම් අපිට ඒ ඔක්කොම මගේ කියලා ගන්න බැයි නම් මේ ශරීරය ආශ්‍රය කරගෙන තියෙන තවත් දේවල් ටිකක් තියෙනවා අන්න ඒවා මගේ කියලා ගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ මොනවද වේදනා සංඥා සංකාර සහ විඥාන කියන කොටස මගේ කියලා ගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. වේදනා කියලා අරගෙන බලන්න. ඊයේ ධර්ම දේශනාවෙත් අපි කතා කරා දැන් ඔන්න ලොකු උතුවාලයක් හැදිලා. ඉතින් හරියට රිදෙනවා. දැන් මේ ශරීරය ආශ්‍රය කරන වේදනාව හට ගන්නවා. කවුරු හරි ඇවිල්ලා අපිට කියනවා ඕක කොච්චර ගණන් ගන්න දෙයක් නැහැනේ. අපි මොකද කියන්නේ? මගේ වේදනාව දන්නේ මමනේ කියනවා. මානසික වශයෙන් ලොකු වේදනාවක් ඇති වෙලා ඉද්දි කවුරු හරි ඇවිල්ලා කියනවා ඕක කොච්චර ගණන් ගන්න දෙයක් නැහැනේ කියලා. එතකොටත් කියනවා අපි මගේ වේදනාව දන්නේ මමනේ කියලා. හොඳයි. එහෙනම් දැන් වේදනාව කාගේද? මගේ නේද? මගේ නම් වේදනාව එතකොට අර අහපු එක්කෙනා කියනවා ඔයාගේද වේදනාව? ඔව් මගේ වේදනාව දැන්. ආ ඔයාගේ නම් ඉතින් විඳින්න නැතුව ඉන්නකො. විඳින්න නැත්නම් ඇයි දුක් විඳින්න ඉතින්? දුක් විඳින්නේ ඇයි විඳින්න නැතුව ඉන්න? ඒතර කියන්නේ මොකද්ද? ඔය නවත්ත ගන්නකො ඉතින් ඔය රිදිල්ල කියලා කියනවා අපිට. ඔයාගේනේ. ඔයාගේ නම් නවත්තන්න පුළුවන් වෙන්න ඕනේ. නේද? යමක් මගේ නම් මට නවත්තන්න පුළුවන් වෙන්න ඕනද නැද්ද? ඒත් මට ඕන හැටියට තියාගන්න පුළුවන් වෙන්න බෑ. නේද? මොකද මොන හරි දෙයක් මගේ නම් මම මගේ කියන්නේ මට ඕන හැටියට තියාගන්න පුළුවන් හින්දා. එහෙම නේද? නැත්තම් මගේ වෙන්නේ නැහැ නේද? අනුන්ගේ දේවල් නටන්නේ ඕනට වැඩි. නේද? මගේ දේවල් කියලා මම කියන්නේ මට ඕන හැටියට තියාගන්න පුළුවන් නම්. මට ඕන වෙලාවට පවත් ගන්න පුළුවන් වෙන්නත් ඕන මට ඕන විදිහට නවත්ත ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. එහෙනම් අර කකුලේ එන ලොකු තුවාලයක් ඇදලා විඳින වේදනාව කවුරු හරි කියනවා ඕක ගණන් ගන්න එපා. ඒතකොට මං කිව්වා මගේ වේදනාව කියලා. දැන් එයා මට කියනවා. ඔයාගේ නම් ඉතින් නවත්ත ගන්නකෝ රිදෙන එක. එතකොට මොකද කියන්නේ? මොනවා කරන්නද? මොනවා කරන්නද? කුස්සිය පොඩි වැඩිනේ කිව්වම මොකද කියන්නේ? පාට ගාලා තියෙන පාට හොඳ නෑනේ කිව්වම මොනවා කරන්නද? ඉතින් මගේ නෙවෙයිනේ. අන්න ඒ වගේ මේ වේදනාවල් එනවා මිසක් මට ගෙන්න ගන්නත් බෑ ඕන වෙලාවට. මට ආපු ඒවා යවන්නත් බෑ මට ඕන වෙලාවට. එහෙනම් වේදනාව මගේද? මේ බලන්නකෝ. ජීවිතේ අපි කැමති කැමති දේවල් බලන්න යනවා. දැන් තමන් කැමති කෙනෙක් ඉන්නවා නම් හැම වෙලේම අදහස මොකද්ද? දකින්න ඕනේ කියලා. නේද? එතකොට ඒ දැක්කහම අපිට සැප වේදනා ඇති වෙනවා. ඒකනේ බලන්නේ යන්නේ. ඇති වෙන සැප වේදනාව එක දිගට තියාගන්න පුළුවන් නම් හොඳ නැද්ද? කාගෙත් බලාපොරොත්තු සැප වේදනාව විඳින්න එකද? නේද? හොඳ දැන් මං කියනවා ඒක දා ඉන්නකෝ ඉන්නකෝ මට ඕන විදිහට පුළුවන් මේ වේදනාව තියාගන්න කියලා. මං කැමති එක්කෙනාට කියනවා අපේ ගෙදර ඇවිල්ලා නවතින්න ඕනේ. මං කැමති කෙනා අපේ ගෙදර ඉන්නව නැති මට නේද? සැප වේදනාවක් ඇති වෙනවනේ. ඒකින්ද ඇවිල්ලා නවතින්න කියනවා. අපේ ගෙදර ඇවිල්ලා යන්න එතකොට ඇවිල්ලා ඉන්න එන්න කියනවා. ඉතින් ආවා ඉන්නවා. පළවෙනි දවසෙත් ඉන්නවා. දෙවෙනි දවසෙත් ඉන්නවා. තුන්වෙනි දවසෙත් ඉන්නවා. හතරවෙනි දවසෙත් යන පාටක් නැහැ. පස්වෙනි දවසෙත් යන පාටක් නැහැ. දැන් මොකද වෙන්නේ දැක්කහම? දැන් කැමති වස්තුවක් තියෙනවා, ඇහක් තියෙනවා නේද? දැන් සැප වේදනා හදාගන්නයි ගෙනාවේ. දැන් මොකද වෙන්නේ? දැක්කහම දුක් වේදනා නේද? එහෙනම් මොනවා තිබුණත් සමහ ඒ කියන්නේ මේකේ හොඳ නරක නැත්නම් සැප වේදනා දුක් වේදනා ඇතිවීම මම දැඟලුවට මට පොඩි වෙනසක් කරගන්න පුළුවන්. අනිත් ඔක්කොම එකක්වත් මට ඕන විදිහට එක දිගට තියාගන්න බෑ. පුළුවන් නම් අපි ඔක්කොම සැප වේදනාවක් ඇති වුණාද ඒ සැප වේදනාව වෙනස් වෙන්න නොදී කොහොම හරි අපි ඔක්කොම ළඟතලා තියාගන්නවා. එක්කෙනෙකුටවත් එහෙම තියාගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් වේදනාව මගේද වේදනාව මගේද නෑ. වේදනාව මගේ කියලා ගන්න පුළුවන් කමක් ඇත්තේ ඇත්තේ නෑ. හරිද? හරි. දැන් යම්කෝ සංඥා කියන්නේ හඳුනා ගැනීම කියන එකයි. හරි. මේ බලන්න අපේ හිත ගහ කියනකොට ගහ හඳුනා ගන්නවා. මල කියනකොට මල හඳුනා ගන්නවා. අරලිය කියනකොට අරලිය හඳුනා ගන්නවා. පිච්ච කියනකොට පිච්ච හඳුනා ගන්නවා. කොස් කියනකොට කොස් හඳුනා ගන්නවා. නේද? ඒ හඳුනා ගැනීම මට ඕන විදිහට මට ඕන වෙලාවටද වෙන්නේ. මට ඒක නවත්ත ගන්න පුළුවන්ද කියලා බලන්න. ඔන්න මං දැන් ලයිස්ුවක් කියනවා. පුළුවන් නම් නවත්තන්න. ඔය පැත්තෙන් නවත්තන්න බලන්න ඕන. ඔන්න බලන්න. මං දැන් කියන පිච්ච, අරලිය, කොස්, දෙල්, මාඤ්ඤොක්කා බත් ඔවා කියනකොට මොකද වෙන්නේ? සංඥාව හට ගන්නවද නැද්ද? ඒක නේන. එතකොට ඔය පැත්තේ වැඩ පිළිවෙල කාගේ අතේද මේ වෙලාවේ තිබ්බේ? මගේ අතේ. මට පුළුවන් උතන සංඥා හට ගන්න. හරි. මං ඔය පැත්තේ සංඥා හට ගන්නනවා. ඔය පැත්ත දෙක නවත්තන්න නවත්තන්න බෑ. ආයෙ බලන්න පුළුවන්ද කියලා නවත්තන්න. කොස්. මතක් වෙන්න තු තියාගන්න බලන්න. කොස්. දෙල්. කෙසෙල්. මඤ්ඤොක්කා. අඹ. මොකද වෙන්නේ? ඔව් හොයාට ගන්නවා. ඔතන කෙරෙන වැඩේ ඔතෙන්ට අයිතියක් අයිතියකින්ද කරන්නේ? නෑනේ. නේද? මේ දැන් ඔප් වෙලා පේනවද නැද්ද? දැන් ඔප් වෙලා පේනවා. හ්ම්. පාර යනකොට දකින දකින ඒවා හින්දා සංඥා තියෙනවා. එක එක සංඥා තියෙනවා. නවත්තන්න බෑ. මල ගෙදරක් වෙලා කවුරුහරි ඇවිල්ලා කියනවා. දැන් ඉතින් අමතක කරලා දාන්න. ඔව්වා මොකට මතක තියාගෙන ඉන්නවද? නේද? තේන්න හිතන දෙකක් අල්ලගෙන හිව කිව්වම නේද? හොඳටම හොඳටම දුකෙන් ඉන්නේ. නේද? ඉන්නකොට කියනවා අමතක කරලා දාන්න කියලා. මොකක්ද අපි කියන්නේ? අමතක කරන්න පුළුවන් නම් අමතක කරලා ගොඩක් කල් ඒ කියන්නේ මගේ මතකය තුලින් නැවත නැවත සකස් වෙන මේ එක එක හඳුනා ගැනීම මට ඕන වෙලාවට නේද මට ඕන වෙලාවට නවත්තන්න බෑ. ඒක දිගට තියා ගන්න පුළුවන් දන්නේ. හා එකක් බලන්නකො. හොන්දට කටපාඩම් කරගෙන යනවා විභාගයට. හා විභාගයට ගිහලා විභාග ප්‍රශ්න පත්‍රය දැක්කහම ආ මොකද වෙන්නේ? ගාථා හරි සූත්‍ර හරි මොනවා හරි එකපාරටම අමතකයි. සංඥාව එන්නේ නැහැ. ඕන වෙලාවට එන්නේ නැහැ. ඊට පස්සේ කාගෙන්වත් අහගත්තේවත් නැහැ. විභාග ඉවරෙච්ච ගමන් මොකද වෙන්නේ? මෙන්න ආයෙ මතකයි. නේද? එහෙනම් මට ඕන වෙලාවට එන්නේ නැහැ. මට ඕන වෙලාවට යන්නේ නැහැ. මේ සංඥාව කියන වැඩපිළිවෙල ඒක වෙනත් ක්‍රියාවලියක ප්‍රතිඵලයක් මිසක් හේතුන් වල හේතුන් නිසා අතීත හේතුන් නිසා මොනවා හරි හේතු වෙනද නැවත අපේ මනසේ හටගන්න එකක් මිසක් හටගන්නකොට මට නවත්තන්නත් බෑ ඒ වගේම පවත්තන්නත් බෑ එහෙනම් සංඥාව කියන මෙතන සිද්ධ වෙන සිද්ධිය මගේද මගේද? නෑ. මම දන්නේ මේ පැත්තෙමයි කියන්නේ නෑ කියලා. නේද? මගේ කියන්නේ කොහොමද? මට ඕන හැටි නවත්තන්න බැරි නෑ. සංස්කාරය කියන්නේ සැකසීම කියන එක. ඊර්ෂ්‍යා, කෝධ, වෛර, මාන්න ආදී අපේ හිතේ සැකසෙනවා. අපි ඊයේ ගත්ත උදාහරණය මොකද? දැන් අපි පාටම දුරියන් කියනවා. නේද? මොන දුරියන් කියලා වටපිට බලනකොට කට්ටියකට හොඳ මූණු පහළ වෙන අතර කට්ටියකට ආපෝ කියලා මහා නේද? ඈ අප්‍රසන්නකම. අන්න ඒ අප්‍රසන්නකම, ප්‍රසන්නකම, ප්‍රිය බව, අප්‍රිය බව කෑදරකම, ගිජුකම, ආදරය ආදී දේවල් වලට අපි කියන්නේ සංස්කාර කියලා. වේදනා, සංඥා රැඳි තීසිතයික ධර්ම 50ම වැටෙන සංස්කාර වලට. සංස්කාර කියන්නේ සැකසෙනවා, හැදෙනවා. හරි. ඕක තේරුම් ගන්න අපි පොඩි පරීක්ෂණයක් කරනවා. මේ පරීක්ෂණයෙන් අපිට හොයාගන්න පුළුවන් සංස්කාරය මගේ වැරද්දද නැත්නම් ඒක වෙන වැරද්දද කියලා. මට ඕන හැටියට වෙන්නේ නැත්නම් මට ඕන හැටියට පවතින්නේ නැත්නම් ඒක මගේ වැරද්ද වෙන්නේ නැහැ. එහෙනම් දැන් මම පොඩි මන්ත්‍රයක් කියන්නේ. මේ මන්තරේ කියවනකොට ඔය ශරීරවල මොනවා හරි වෙනසක් වෙයි. නැගෙන පරීක්ෂණයට භාජනය කරන කට්ටිය තමයි මෙතන ඉන්නේ අද. නේද? ධර්ම ශ්‍රවණය කරනකොටමත් පරීක්ෂණයට භාජනය වෙන්න පුළුවන්. එහෙනම් මම දැන් මන්ත්‍රයක් කියවනවා. ඒ මන්ත්‍රය කියවනකොට ඔය පැත්තෙන් ශරීරවල මොනවා හරි වෙනසක් වෙන්න පටන් ගන්නවා. හරි. පුළුවන් නම් නවත්තන්න. ශරීරයේ මොනවා හරි වෙනසක් වෙන්න පටන් ගනී. පුළුවන් නම් නවත්තන්න. මොකද මේ සංස්කාරය තෝරගන්න. හොඳයි. එහෙනම් මම කියන්නද කැමතිද? බයද? ඒ ශරීරය වෙනසක් වෙනවනේ. බලමු. පුළුවන් නම් වෙනස් කිසිම වෙනසක් වෙන්න නොදී ශරීරේ පවත් ගන්න බලන්න තියෙන විදිහටම මොන මම දැන් පුංචි මන්තරයක් කියනවා. මොන පටන් ගන්නවා. හොඳට පැහිච්ච ඉදුනේ නැති අඹ ගෙඩියක් ගන්නවා. අඹ ගෙඩියක් අරගෙන මේකේ පොතු රහිනවා. පොතු රැහලා චූටි චූටි කෑලි වලට කපනවා. කපලා පොල් කට්ටකට දානවා. ලුණු දානවා. මිරිස් දානවා. හොඳට කොටනවා. මොකද උනේ? ආ දැක්කනේ වෙනසක් වුණා හැටි. පුළුවන් වුණාද නවත්ත ගන්න? බෑ එහෙනම් ඒක මගේ වැඩක් මෙහෙන් සද්ද ඇහෙනකොට මෙහෙන් සද්ද ඇහෙනකොට කොහෙන් හඳුනා ගැනීම ඉපදිලා නේද වෙන්න ඕන ඔක්කොම වෙලා මට නවත්තන්න බෑ ඔන්න අපි මොකවත් මේ ශරීරය ගැන දන්නේ නැහැ. මෙතන ක්‍රියාකාරීත්වය ගැන දන්නේ නැහැ. මේක එක්තරා හුල කියන වැඩ පිළිවෙලක් එච්චරයි කියන්නේ. නේද? මේක හුල කියන වැඩ පිළිවෙලක් වගේ. ඒ කියන්නේ අරහෙන් එනකොට මෙහෙන් යනවා. මෙහෙන් එනකොට අරහෙන් යනවා. නේද? ආන් ඒ වගේ. ඔන්න බලන්න ඔය අපි මේ කරේ සැකසීමක් ගැන කතා කරේ. නේද? කටට කෙලවුණන එක. ඒක නවත්තන්න බෑ මට. ඔයිට වැඩිය මහා ආවේගයෙන් හිතවල උපදින සිතුවිලි උපදිනවා. හරි. අපි මහා කර්මයක් ගෙවන්නේ. බලන්න පාර යන ඇවිදගෙන ඊර්ෂියාව, ක්‍රෝධය, වෛරය, රාගය ආදී මෙහෙම කරලා බලනකොට මෙහෙම කරලා බලනකොට සහ එක්ක බලන්න නැතුව ඇහෙනකොට අර නේද එක එක එක එක හැඟීම් උපදිනවා. තරහ උපදිනවා, ඊර්ෂියාව උපදිනවා, ආදරය උපදිනවා, විජුකම් උපදිනවා කෑදරකම් උපදිනවා මේ මේක තමයි සංස්කාරය කියන්නේ හිතේ ඇති වෙන සැකසීම වේදනා සංඥා දෙක ඇර ඉතින් ඔක්කොම ටිකට කියනවා සංස්කාරය. ඒකෝර මේ ලොකු ප්‍රශ්නයක් ඒක. ඒකක්වත් කාටවත් අයිති නෑ. මගේ හිතේ ඇති වෙන සැකසීම මට අයිතියක් නෑ. පිළිගන්නවද පිළිගන්න වෙනවද නැද්ද? නේද? කරන් දෙන්නේ. ඒකට ඒවා මගේ වෙන්නේ මගේ වෙන්නේ නෑ. එහෙනම් සංස්කාරය කියන එක මගේ වෙන්නේ නැහැ. හරිද? ඒක මට ඕන හැටියට වෙන දේවල් නෙවෙයි මේ ලෝකේ භූත විදන්ත භික්කවේ පස්සාති මේ පංච උපාදානස්කන්ධය කියන්නේ සිද්ධ වෙච්ච දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක මං කරන දෙයක් නෙවෙයි මං කරන දෙයක් නෙවෙයි. ඒකට අපි රැවටිලා ඉන්නේ. ඒක මගේ දෙයක් කියලා අපි හිතනවා. නේද? ඒ මොකද ඒක මට අදාළ නැතුවම ගලාගෙන යන එක්තරා වැඩ පිළිවෙලක්. ඒක මට ඕන හැටියට අර එක පාටම හක් ගාලා නවත්තන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේම හැදිච්ච දේවල් පවත් ගන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. මේ බලන්න. ආදරය කොහොමද අර්ථ දක්වලා තියෙන්නේ? අහලා බලමුකෝ දැන් අපි කරපු චන්දිකන් නේද? ආදරය කොහොමද අර්ථ දක්වලා තියෙන්නේ? හැමෝම කියන්නේ අපේ මගේ ආදරේ නම් ඉතින් වෙනස් වෙන්නේ නෑ නේද? පුතාටත් කියනවා, දුවටත් කියනවා. ඒක වෙනස් වෙන්නේ නෑ කියලා ආදරය කරන අයටත් කියනවා. කොහොමද ඒකට ඉස්සරහින් දාලා තියෙනවම? ලියුමක් එහෙම ලියලා අම්මා පුතේකට දුවේකට ලියුමක් ලියනවා නම් ලියලා අන්තිමට යටින් කියන්නේ මොකද්ද? මීට සදා නොවෙනස් නේද? ආදරය ගැන අපි කියන්නේ සදා නොවෙනස්. නේ? උදේට හිතක යම්කිසි කෙනෙක් ගැන ආදරයක් ඇති වුනහම අපි හිතමු ආදර හැඟීමක් ඇති වුණා කියලා. දවල් වෙනකොට ඒක ඒ විදිහමද? මොකද වෙන්නේ? එක වෙලාවකට තදින් ආදරය ඇති වෙන අතරේ තවත් වෙලාවකට නැති එකමයි හොඳ මලවදේ කියලා හිතනවා නේද? නැති එකමයි හොඳ මලවදේ කියලා හිතාගෙන ටික වෙලාවක් ඉන්නකොට ආය පස්සේ අනේ නෑ ඕනේ කියලා හිතනවා. එකම සමාන ආදර හැඟීම් දෙකක් ඇති වෙයි කියලා හිතනවා ජීවිත කාලෙම. නෑ හැමදේම ඉස්සෙල්ලා ඇති වෙච්ච එකට වැඩිය පස්සේ ඇති වෙන එක වෙනස්. අඩු වැඩි වීම වෙනවා. එහෙනම් සදා නොවෙනස් කියන්න පුළුවන්. ඒක ලියන්න ඕන සදා නොවෙනස් කියලා නෙවෙයි සදා ආන්න හරි. ඊට පස්සේ බෞද්ධයා නේද? බෞද්ධත්වෝ ලියුම් ලියනවා නම් ලියන්නේ මීට සදා වෙනස් අම්මා. දරු <laughs> දරුව බලයි මේ මොකද කියලා. නේද? එතකොට කියන බලන්න පුතේ මගේ ශරීරයත් වෙනස් වෙනවා මගේ හිතත් වෙනස් වෙනවා. ඔයා කොහොමද කියන්නේ සදා නොවෙනස් කියලා මේක සදා වෙනස් හැමදාම වෙනස් වෙනවා නේද? ඒ කියන්නේ මේක මට උන හැටි තියෙන එකක් නෙවෙයි. එහෙමනම් ඔන්න සංස්කාරය කියන එක මගේ කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ. හරි. එහෙනම් දැන් ඉතුරු උනේ විඥානය විතරයි. විඥානය කියලා කියන්නේ අපේ ඇහි චක්කු විඥාන උපදිනවා. ඒකෙන් අපිට පෙනීමේ දැනීම ඇති වෙනවා. සෝත විඥාන උපදිනවා, ඇසීමේ දැනීම ඇති වෙනවා. ඒ වගේ චක්කු සෝත ගහන දිව්‍යා කාය මන කියලා නේද? හය තැනක විඥානය උපදිනවා. මේකේ අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ ඒකනේ. නේද? අපිට මේ ලෝකේ දැනෙනවා. නේද? දැනෙන්නේ විඥානයෙන් හින්දා. මෙහෙන් බලනකොට මේ රූප දැනෙනවා. සද්ද ඇහෙනවා. ඒ සද්ද දැනෙනවා. නේද? අන්න ඒ ටික තමයි විඥානය කියලා කියන්නේ ඇහිමේ දැනීම, පෙනීමේ දැනීම, ආග්‍රහණයේ දැනීම, රස දැනීම, සීත උෂ්ණාදී කයේ පුරාවට තියෙන ඒ දැනීම සහ ආදරය, ඊර්ෂියාව, ක්‍රෝධය, වෛරය, මාන්නය ආදීව දැනෙනවද නැද්ද? ආන් ඒ දැනීම් ටික තමයි දැනීම කොටස් හයකට බෙදලා තියෙන්නේ. දැන් අපි යනවා බස් එක කියලා හිතන්න. මේකේ ඔන්න හයියෙන් හෝන් ගහනවා. ඒ මදිවට එන්ජිමත් හරිය සද්දේ. ඒ මදිවට අර උදව් උපකාර කරන් ඉන්න පිරිමි ළමයක් කෑ ගහනවා. පිටු ගෝලයක් කෑ ගහනවා. ඒ අතරේ හයියෙන් ගුවන් විදුලියකුත් දාලා තියෙනවා. ඒ අතරේ එහා පැත්තේ ළමයෙකුත් අඬනවා. ඒ අතර දෙන්නෙක් රණ්ඩු වෙනවා. ඒ අතරේ වෙළඳාම් කරන එක්කෙනෙකුත් ඇවිල්ලා හයියෙන් කෑ ගහනවා. දැන් කොහොමද? ඒ වගේ අවස්ථා ඇවිල්ලා නැද්ද? ඇවිල්ලා තියෙනවා නේද? අපි ඉතින් කියනවා හරි ගෝසාව කියනවා. මං ගෙදර ඇවිල්ලා කියනවා මට එපා වුණා. එතකොට ගෙදර ඉන්න කෙනා ධර්මය දන්න කෙනෙක් යහන මොකද එපා වුණේ? සෝත විඥාන වගේ හටගත්තා. නේද? ඇසීමේ දැනීම වගේක් හටගත්තා කියන්නේ. හරි. ඊට පස්සේ එපා වුණා නම් මට පුළුවන්කම තියෙන්න ඕනද නැද්ද? ඇහෙන්න මගේ නම් මේ හටගන්න විඥාණය, කනේ හටගන්න දැනීම මගේ නම් ඕන ඒවා අහලා ඕන නැති ඒවා අහන්න නැතුව ඉන්න මට පුළුවන්කම තියෙන්න ඕනද නැද්ද? නේද? ඉතින් මේක මගේ නම් මගේ නම් මට ඕන ඒවා ඇහිලා ඕන ඒවා අහලා අනිත් නවත්ත ගන්න පුළුවන් වෙනවා. පුළුවන්ද? දැන් මගේ ගෙදර නම් මම මොකද කරන්නේ දොර වහලා කැමති අයට එන්න කියනවා අකමැතියට එන්න එපා කියනවා. අපි කියනවා ඊට මේ මේක මගේ ගෙදර එන්න නැතුව ඉන්නවා ඈ. ඔහෙලට මෙහෙ අනේ අවසර නැහැ. හා. ඒ වගේ මාව රිද්දවන මම අකමැති මම මගෙන් කිසිම අවසරයක් නැතුව මේ මගේ කන කියන කන මොකද කරලා තියෙන්නේ? ඕනේ වුවයි එපා වුවයි ඔක්කොම මේක අස්තර ගන්නවද නේද? ඇහැ කොහොමද දන්නේ? ඇහත් එහෙමයි. නාහේ කොහොමද දන්නේ? අපි ඉතින් පුළුවන් තරම් නේද අත තද කරගෙන වහගෙන වහගෙන වහගෙන ඒත් හරියන්නේ නේද? ඒත් මේක දෙනවා. එහෙනම් මට නවත්ත ගන්න පුළුවන් කමක් නැත්තේ. එහෙනම් ඇහැ, කන, නාසය, දිව, ශරීරය සහ මනස කියන්නේ එහෙමයි නේද? යාවන එකත් අපි හරි වදයක ඉන්නේ කිව්වම අර ඕනෑත් සංස්කාරයන් සකස් වෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් දකිද්දී ආදී විඳිද්දී. ඒකින්ද ඉතින් ඉන්නකො බලන්න මේවා ඔක්කොම සකස් වෙනවා ඉන්නකොම එක තැනකට ඉන්නවා කියලා කරුවල කාමරයක කරුවලක ඉන්නවතෝ දැන් මොකුත් නැහැනේ. එහෙම හිතියත් මොකද වෙන්නේ? පාරණ තරහක් මතක් වුණොත් නේද? ඈ ආය තරහ යනවද නැද්ද? ඈ එක එක පරණ වෙච්ච ඒවා නිකන් ඉන්නවත් නෑ අපිට අද ගන්න. පාරේ යන්න නෑ විතර නෙවෙයි නිකන් ඉන්නවත් නෑ. එක එක එක එක ඒවා මතක් වෙවි මතක් වෙවි මතක් වෙවි මොකද වෙන්නේ? ආයි ඉරිසියා කෝධ වෛරමාන ආදී හැදෙනවා. ඉතින් මේවා දැනෙනවා මේ එන්නේ ඒ දැනෙන විඥානය කොතන කොයි වෙලාවක කොහොම පහළ වේද කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. ඇත්තේ නැහැ. ඉතින් එහෙනම් ඒක මගේ වෙනවද? අරගෙන පාසල් යන කාලේ නේද ගුරුවරයා හොඳට බලලා චෝක් කැල්ලකින් ගහනවා. අපිත් හොඳට ඉඳගෙන හිටියා. අහගෙන ඉන්නවා වාගේ හිටියා. හැබැයි ගුරුවරයා හොඳට දන්නවා. නේද? මෙතන නතරින් චෝක් කැල්ල ටිකක් තියලා තිබ්බනම් මම ගහනවා දෙන්න තුන් දෙනෙකුනේ. <laughs> ඉතින් අහගෙන හිටියට කන් දෙකත් එතන තිබ්බා, ඇස් දෙකත් එතන තිබ්බා. ගුරුවරයා ගහනකොට මොකද වෙන්නේ? ඇහැරුණා වගේ. ඇස් අරගෙන ඉඳලාම හැරෙනවා. ගුරුවරයා අහන කොහෙද හිටියේ? කොහෙද තමසේ හිටියේ? කියන්න දෙයක් නැහැ. එහෙනම් කන් දෙකක් තිබිලා ඇස් දෙකක් තියලා කරේ මොනවද දැක්කෙත් නැහැ. කිව්වේ මොනවද ඇහුනේ? නැහැ. ඒක තමයි. එහෙනම් ඒවා මට ඕන විදිහට මට ඕන වෙලාවට හැදෙන්නේ නැහැ. එහෙනම් විඥාණය මගේ කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ. දැන් ඉතින් මං අහන්නේ මොනවද මගේ හේතුවද? මේ ලෝකේ ඉපදිලා ඉන්න අපේ අපිට මගේ කියලා ගන්න පුළුවන් එක දෙයක් කියන්න බෑ. දැන් කියයි වාහනේ දුරකථනය නැහැ. නේද? ඒවත් හැම එකක්ම මට ඕන හැටියට තියෙන ඒවා නෙවෙයි. හැබැයි මට ඕන හැටියට තියෙනවා වගේ පේන ගතිත් තියෙනවා. දැන් මගේ වාහනේ නම් මට ඕන තැන අරයි යන්න පුළුවන්. ඒක නෙවෙයි මගේ කියන්නේ. නේද? නමුත් ඒ හැම එකම දැන් මගේ මේ ශරීරය මෙන්න මට අත උස්සන්න පුළුවන්. ඒ ප්‍රශ්න ටික විසඳ ගන්න ඕනේ මේ. මේක උස්සන්න පුළුවන්. නේද? මට ඕන ලාට උස්සන්න පුළුවන්. ඒක නෙවෙයි මේකට මගේ නේද? මම මට මේක ඕන වෙලාවට උස්සන්න පුළුවන් කියලා මේ අතෝ කියනවා. නමුත් මේක උස්සන්න මගේ හිතෙන් අවශ්‍ය කරන දැන් උස්සන්න දැන් උස්සන්න කියලා කියන වේගයක් ඕන වෙනවද නැද්ද? ඒක තේරුම් ගමු අපි හොඳට. ඔන්න ඇඳට වෙලා ඉන්නවා එලාම් තියාගෙන පාන්දර හතර නැගිටින්න කියලා. එලාම් එක වදින වරෙන් නැගිටින්න නැගිටින්න නැගිටින්න කියලා. නැගිටිනවා. ඇයි දන්නේ නැත්තේ? ටිකක් වෙලා ඉඳලාම නැගිටින්න වෙන්නේ. ඇයි දන්නේ? ඒ කියන්නේ නිදේ විනිනකොට එකපාරටම නැගිටින්න බෑද? හා. නැගිට ගන්න බැරුව හේ වැටලා වගේ ඉන්නවා දැන් නැගිට ගන්න උවමනාව තියෙනවා බෑ. එලාම් එකට තිබ්බම අම්මනේ ඉතින්. නැගිටින්න දෙනවා නැගිට ගන්න බෑ. ආන් ඒ වගේ වෙලාවක ඇඳේ සර්පෙක් ඉන්නවා වගේ දවුණා. පයින් නේද? ඒ මොකද ඒ හිතේ ඇතිවෙච්ච සැකසීම ඇති වුණා. හිතේ නැගිටින්න අවශ්‍ය කරන සැකසීම ඇති වුණොත් තමයි මේක වෙන්නේ. එතකොට අන්න ඒ වගේ මේ අත උස්සන්න ඕන කරන බලය හිතෙන් ඇති වුණොත් තමයි මේ අත හිසෙන්නේ. නැත්නම් උස්ස ගන්න. ඒවා මට ඕන ඕන වෙලාවට ඒ ඒ හැඟීම් පහළ වෙන්නේ නැහැ. මට ඕන නැති වෙලාවක ඕන නැති හැඟීම් පහළ වෙනවා තරහ පහළ වෙනවා නේද ගහන්න පයින්නවා බනින්න පයින්නවා ඒ වගේ ඒවා තියෙනවා ඉතින් එහෙනම් මෙන්න මේ වැනි தත්වයක් තමයි මේ ශරීරය තුල තියෙන්නේ. මෙතන සිද්ධ වෙන හැම දෙයක්ම එහෙමයි. ඒක නුවණින් විමසලා බලනකොට තමයි අපිට ඒක තේරෙන්නේ. හරි. මගේ කියලා ගන්න බැරි බව නුවණින් විමසලා බලනකොට තමයි තේරෙන්නේ. නැත්තම් ඒක තේරුම් ගන්න පුළුවන් කමක් නැත්තේ. මගේ නොවන දේවල් මගේ කියලා හිතුවා කියලා මගේ වෙන්නේ නැහැ කියලා අපි කලින්ම කිව්වා. ඒත් අපේ මේ ජීවිතේ යන්නේ ඔන්න මගේ නොවන දේවල් මගේ කියලා හිතාගෙන. ඒකින්ද මේ දේවල් විතරක් නෙවෙයි විශේෂයෙන් තමන්ගේ ශරීරය සහ තමන්ගේ හිත විතරක් නෙවෙයි අනුන්ගේ ශරීර අනුන්ගේ හිතුත් මගේ මගේ කියලා අපිට දැනෙනවා දැනෙන ඔක්කොම හරිද අපිට දැනෙන ඔක්කොම හරිද නෑ කාලයකට හරි කියලා දැනෙච්ච දේවල් කාලයකදී අපි කියනවා වැරදි කියලා ඊයේ හරි කියලා දැනෙච්ච දේවල් වෙලාවකට කාය කාය හරි උපදේශයම ගත්තාම අද හිතනවා වැරදි කියලා. ඉතින් එහෙමනම් මට හරි කියලා දැනෙන දේ හරියටම හරි කියලා විශ්වාසද? නැහැ. එහෙම විශ්වාසයක් ඇත්තේ නැහැ. මට හරි කියලා හිතන දේවල් හරියටම හරි දේවල් කියලා විශ්වාසයක් ඇත්තේ නැහැ. ඒ වගේ මේ පංච උපාදානස්කන්ධය අපිට දැනෙනවා මගේ මගේ මගේ මගේ කියලා. කවදා හරි දවසක මේක හරියටම දැනගන්න ඕනේ. Tamange තුලින් තේරුම් ගන්න ඕනේ. දැන් ඊයේ දවසේ අපි කතා කරා පංච පාදානස්කන්ධය මම කියලා ගන්න බෑ කියන එක මම ඊයේ දවසේ ඔප්පු කරලා පෙන්නුවා. දැන් අද දවසේ අපි සාකච්ඡා කළා මගේ කියලා ගන්න පුළුවන් කමක් ඇත්තේ නෑ කියලා. එතකොට එහෙනම් පංච පාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න ඉඩ තියාගමු. දැනට හොඳට මතක තියාගන්න ඕනේ මට මගේ ජීවිතය මම මේ වැරදීමක් හින්දා හැඟීම් ඇති වෙච්ච ජීවිතයක්. වැරදීමක් හින්දා හැඟීම් ඇති වෙච්ච ජීවිතයක් කියලා හොඳට මතක තියාගන්න. වැරදීමක් හින්දා ඇති වෙච්ච හැඟීම් තමයි ඉදිරියට අරගෙන යන්නේ. අවිද්‍යාව. වැරදීම කියන්නේ අවිද්‍යාව. පංච පාදානස්කන්ධේ නොදන්නාකම හින්දා මට නොයේකුත් මේ පිළිබඳ සිතුවිලි පහළ වෙනවා. එන්නේ වැරදීම නිවැරදි කරපුවාම එවැනි සිතුවිලි පහළ වෙන්නේ විසම සිතුවිලි පහළ වෙන්නේ නැහැ. ආන්ගේ වැරද්ද නිවැරදි කරගන්නටයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ඕන කරන්නේ. ඉතින් ඒකින්ද හැමෝම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා දිස්ථාන කරනවා තමන්ගේ ජීවිතය සුපිත මුදිත කරගන්න මේ ජීවිතය සාර්ථක කරගන්න සංසාර ජීවිතය සුවපත් කරගන්න ලෝකයේ ඇත්ත తත්ත්වය අවබෝධ කරගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වීරය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටා සුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මම් පරන්ති